සම්බන්ධෝ අරියාණං ඊයානාවරණං තේන ච කාමච්ඡන්දේන නිවිතත්තා අරියාණං ඊයාණං අප්පජානන්ති තේ කාමච්ඡන්දෝ අරියාණං ඊයානාවරණන්ති පින්වත්නි අදත් පොය ධර්ම දේශනා වශයෙන් පැයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා ධර්ම ශ්‍රවණය කිරීම පිළිබඳව අමුතුවෙන් කරුණ කියා දෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ නිතර බණ අහන ඒ වගේම ප්‍රතිපත්ති ධර්මයන් පුරන පිරිසක් හැමදෙනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණේ කරලා ඒ ධර්මයට අනුව පිළිපදලා තමන්ගේ ශීල භාවනාදී ගුණ වැඩ දියුණු කරගෙන ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට වීරිය වඩන්නට ඕන. සරියුත් මහ රහතන් වහන්සේ පංච නීවරණයන් පිළිබඳව කරන ලද දේශනයක් තමයි අද විස්තර කර දීමට බලාපොරොත්තු වෙන්නේ. අපි නිතරම බණ කියනකොට මේ පංච නීවරණයන් පිළිබඳව ප්‍රකාශ කරනම නමුත් ඒවා විස්තර කර දීමට කාලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රාවකයන්ට ඒ පිළිබඳව යම්කසේ අවබෝධයක් ලබා ගැනීමට යම්කිසි ප්‍රමාණයකින් විස්තර කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. දම්සෙනෙවි සරියොත් මහ රහතන් වහන්සේ වදාළ දේශනයක් මේක. උන්වහන්සේ මේ විදිහට දේශනා කරන නෙක්ඛම්මං අරියාණං නීයාණං තේනච නෙක්ඛම්මේන අරියා නීයං ඒ නෛෂ්ක්‍රම්‍යය ආර්යයන්ගේ නීයාන ධර්මයක්. නෛර්යාන ධර්මයක් කියන්නේ නිවනට පමුණුවන ධර්ම. කාමච්ඡන්தோ අරියාණං නීයානාවරණ. කාමච්ඡන්දය කියන එක ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. තේනච කාමච්ඡන්දේන නිවුතක්තා ඒ කාමච්ඡන්දයෙන් වැසුන බැවින් අරියාණං නීයාණං ආර්යයන්ගේ නිවනට පැමිණීම නිවන් මඟ නප්පජානන්තේති නොදනිත් නොයි. කාමච්ඡන්தோ අරියාණං නියාමනාවරණ. කාමච්ඡන්දය ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. මේ මාත්‍රකා පාඨයේ සරල තේරුමයි. අපි ඒ ගැන තව ටිකක් තේරුම් ගන්නට ඕන. නෙක්ඛම්මං අරියාණං නීයාන මේ නෛෂ්ක්‍රම්‍යය ආර්යයන්ගේ නීයාන ධර්මයක් නීයාන ධර්මයක් කියන්නේ ආර්යයෝ නිවනට පමනෝන ධර්ම. ඉතින් මේ නෛෂ්ක්‍රම්‍ය නිසා තමයි ආර්යයෝ නිවනට පැමිණෙන්නේ. මොකද්ද මේ නෛෂ්ක්‍රම්‍ය කියන්නේ? මේකේ නොඑක් අර්ථ තියෙනවා පැවිදි වීමට කියනවා මහාන වෙනයකට නයිස්ක්‍රම්‍ය මොකද පංචකාම සම්පත්තියෙන් අතහැරලා ඒවට පිටුපාල තමයි පැවිදි වෙන්නේ. ඒවෙන් වෙන් වෙනවා. ඒ වගේම ප්‍රථම ඥානයටත් කියනවා නයිස්ක්‍රම්‍යක. ප්‍රථම ධානයේදී නීවරණයන්ගෙන් වෙන් වෙනවා. නිවනටත් කියනවා නයිස්ක්‍රමය. නිවනදී සියලු සංකත ධර්මයන්ගෙන් හේතුඵල ධර්මයන්ගෙන් වෙන් වෙනවා. විදර්ශනාවටත් කියනවා නයිස්ක්‍රමය. නিত্য සුඛ සුභ ආදී මේ දෘෂ්ටියෙන් වැරදි කල්පනාවන්ගෙන් වෙන්නේ. සියලු කුසල ධර්මයන්ටත් කියනවා නයිස්ක්‍රම. අකුසල ධර්මයන්ගෙන් වෙන්නේ. මේ විදිහට අර්ථ ගණනාවක් තියෙනවා ප්‍රධාන වශයෙන් අපි මෙතෙන්දි ගන්නේ මේ පංචකාමයන්ගෙන් වෙන්වීම ඒවට පිටපාන යාම තමයි නෛෂ්ක්‍රමය. එතකොට මේ සියලුම ආර්යයෝ පංචකාමයන්ට පිටුපාලා ඒවා අතහැර දමලා ඒ මග ගිහිල්ලා තමයි නිවනට පැමිණෙනවා. ඒකයි නයිස් ක්‍රම්‍යය ආර්යයන් නිවනට පමුණවන ධර්මයක් කියලා සඳහන් අපේ සිද්ධාර්ථ කුමාරය ඒ වගේම බෝධිසත්ව කාලේ ඕනතරම් නයිස් ක්‍රම්‍යය යෙදුණම කහ දේව රජුරු ආදී අය මේ බුද්ධ ශාසනයේදීම ශ්‍රාවකය හැමදෙනාම මේ නෛෂ්ක්‍රම්‍යක බැහැලා තමයි නිවනට පැමිණෙන්නේ. ඒ නිසා නෛෂ්ක්‍රම්‍ය කාමයන්ට පිටුපාන පංචකාමයන් අත්හැර දමා යාම ආර්යයන්ගේ නිවනට මඟ නිවනට පමුණුවන ධර්මයක් කියලා තමයි මේ දේශනා කරන්නේ. ඊළඟට වදාරනවා කාමච්ඡන්ද අරියාණං නීයානාමරණ මේ කාමච්ඡන්දය ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. දැන් නෛෂ්ක්‍රම්‍ය කියන්නේ කාමයන්ට කාමච්ඡන්දේ අතහැර දමලා යාම ඒවට පිටුපාන යාම කියනවා. එතකොට ඒක ආර්යයන්ගේ නීයාන මාර්ගයක් නිමනට පමුණුවන ධර්මයක්. කාමච්ඡන්දය ආර්යයන්ගේ නිවන ආවරණය කරන ඒ කාමච්ඡන්දයෙන් වැසුණහම නිවනට පැමිණෙන්න බැරුව යනවා. අපි බලමු මොකද්ද මේ කාමච්ඡන්දය කියන්නේ? කාමච්ඡන්දය කියන්නේ ඒ කාමයන් පිළිබඳව තිබෙනා වූ ආශාව. වස්තුකාම ක්ලේශකාම කියලා මේක දෙකට බෙදෙනවා. වස්තුකාම කියලා කියන්නේ මේ ලෝකේ තියෙන සේරම දේවල්. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක මේවා තියෙන ධ්‍යාන මාර්ගඵල නිවන් අරුණහම හේරම වස්තුකාම තමයි කාමවත්. ඒ කාම වස්තුන් පිළිබඳව තිබෙන ආශාව තමයි වස්තුකාම ක්ලේශකාම කියලා. එකට කාම වස්තුන් පිළිබඳව තිබෙන ආශාව තමයි ක්ලේශකාම. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ හරියට විචිතුරු දේවල් තියෙනවා. නමුත් ඒවා කාම කියලා කියන්න බෑ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ ඒ කාම වස්තුන් පිළිබඳව තිබෙන සංකල්පනාව තමයි මේ සත්‍යයට කාමය චිත්තන්ත චිත්‍රානි තතේව ලෝක මේ ලෝක විසිතුරු දේවල් හැමදාම පවතිනවා අතෙත්ත දේරා පජහන්ත චන්ද ඥානවන්තයෝ ඒ කාමවස්තුන් පිළිබඳව තිබෙන ඡන්දය ආශාව අටහයි. ඒ කාමවස්තුන් අපට අතහරින්න බෑ. කාමවස්තුන් විනාශ කළාට කාමච්ඡන්දය ඇදෙන්නේ නැහැ. කාමවස්තුන් පිරිසිඳ දත යුතුය. ඊළඟට කාම වස්තුන් පිළිබඳව තිබෙන ආශාව ක්ලේශකාමය ඒක ප්‍රහාණය කළේ මේ කාරණා දෙකෙන් මේක තේරුම් ගන්න පුළුවන් වස්තුකාම ප්‍රහාණය කරන්න බෑ පිළිසිඳ දැනගන්න ඕන හොඳට අවබෝධ කරගන්න ඕනේ පිළිබඳ ප්‍රාණය කරන්න තියෙන්නේ ක්ලේශකාමය මේ වස්තුකාමයන් පිළිබඳව තිබෙන ආශාව තමයි ප්‍රහාණය කරන්නට ඉතින් මෙන්න මේ වස්තුකාමයන් පිළිබඳව තිබෙන කැමැත්ත ආශාව තමයි කාමච්ඡන්දේ කියන්නේ. කොට කාමච්ඡන්தோ අරියාණං නීයානාවරණ. ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්මයක් තමයි කාමච්ඡන්ද. මේ කාමච්ඡන්දේ ආදී නීවරණ පහක් තියෙනවා. බෞද්ධ නිතරම අහන කනට වැටෙන ධර්ම තමයි මේ පංච නීවරණ. මේ මොකද කරන්නේ? නිවන ආදී ආවරණය කරනවා. මේක තියෙනවා අර්ථ කීපයක්. මේ කාමච්ඡන්දාදී නීවරණ හිතේ වඩුණහම නිවන ආවරණය කරනවා. දැන් ගොවියෙක් භෝග කරලා හිටන් තේනක් හෝ කරලා වටේටම කටු වැට බඳිනවා. මොකද මේ සතුන්ට එන්න බැරි වෙන්න ආවරණය කරන. ඒ වගේ මේ කාමච්ඡන්දාදී නීවරණ හිතේ වැටකොට බැඳා වගේ කුසල ධර්මයන්ට ධාන මාර්ගඵල ධර්මයන්ට එන්න දෙන්නේ වලක්. මේ වලක්වනවා කියන ආවරණය කරනවා කියන ආකාරය ඊළඟට වළක්වනවා කියන අර්ථයකුත් තියෙනවා. දැන් ඔය ආරක්ෂක මුරපලක් වාගේ තැනකදී යන්න දෙන්නේ කාටවත් වළක්වනවා. ඒ වළක්වනවා කියන අර්ථයත් මෙතන තියෙනවා. මේ කාමච්ඡන්දාදී නීවරණ හිතේ මුරපලක් දාලා වගේ කුසල ධර්මයන්ට ඥාන මාර්ගඵල ධර්මයන්ට උපදින්න දෙන්න වලක් ඒ වගේම වසාදානවා කියන අර්ථයක් තියෙනවා දැන් ගේක දොර ජනෙල් ඔක්කොම වහලා අතුරු දැම්මහම කාටවත් යන්න බෑ ආසනයක දේත්වාදී වසා දැම්මහම යන්නට බෑ. පුරාණ කාලයේ හැටියට නුවර දොරටුව වැහුවාම කාටවත් නුවරට ඇතුල් වෙන්න බෑ. අන්නේ වගේ මේ කාමච්ඡන්දාදී නීවරණ හිතේ දොර යතුරු දාන වහලවක් කුසල ධර්මයන්ට ඒ වගේම ධ්‍යාන මාර්ගඵල ධර්මයන්ට පහළ වෙන්නට දෙන්නේ නැහැ. මෙන්න මේක තමයි මේ කාමච්ඡන්ද ආදී තියෙන අරතන මෙහිදී වදාළ සරියුත් මහ රහතන් වහන්සේ කාමච්ඡන්தோ නීයානාවරණම් නිවනට ආවරණය කරන ධර්ම. එතකොට මේ රූප ශබ්ද ගන්ධ ආදී පංචකාමයන් පිළිබඳව තිබෙන ආශාව ක්ලේශකාමය නිවන ආවරණය කරන ධ්‍යාන මාර්ගඵල ආවරණය කරන ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා. මේවා ප්‍රහාණය කරගන්නේ කොහොමද ආදී විස්තර බොහෝම තියෙනවා. ඒවා කියා දෙන්නට කාලයක් ගන්නට අමාරුයි. බුදුරජාණන් වහන්සේ මේ කාමච්ඡන්දය ණයක් ගත්තා වගේ කියලා දේශනා. ණයකට උපමා කළා කියලා. දැන් කාගෙන් හරි ණයක් අරගෙන හිටන් ඒ ණය මුදල වියදම් කළා ඉවර වෙනවා. එතකොට ණය හිමියාට බැඳිලා ඒ ණයකාරය ඇවිල්ලා මොනවා කිව්වත් බැන්නත් අසභ්‍ය වචන කිව්වත් ඉවසා ගන්නට ඕන. මොකද ඒකට හේතුව මේ ණය අරගෙන තියෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කාමයන්ට බැඳුනහම හරියට අය ණයගත්ත බුද්ධලයා වගේ කොච්චර අඩන්තේත්තං කළත් අතහැර දමන්නේ නැහැ. දැන් නිදසුනක් වශයෙන් අපි ගත්තහම ඇතම් ස්වාමිවරු භාර්යාවට හරියට ගහනවා බනිනවා අඩක් තේත්තන්ට. ඒ වුණාට යන්නේ නැහැ අතහැරලා මේ ණය ගත්තා වාගේ කාමයන්ට බැඳෙනවා. සමහර භාර්යාමරු ස්වාමියාට හරියට කරදර කම්කටොළු ගෙන දෙනවා. නමුත් අතහැරලා යන්නේ නැහැ. මොකද හේතුව අර ණය ගත්තා වාගේ බැඳිලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාමච්ඡන්දය ණයක් වගේ කියලා තමයි දේශනා කළවදා. එතකොට මේ කාමච්ඡන්දය නිවන ආවරණය කරන ධර්ම. ඒකට විරුද්ධ වූ නෛෂ්ක්‍රම්‍යය නිමනට පමුණුවන ධර්ම. නෛෂ්ක්‍රම්‍යයෙන් නිවනට පමුණවනවම කාමච්ඡන්දයෙන් නිවන ආවරණය කර. එතකොට අපට નિરાයාසයෙන්ම තේනෙනවා මේ නිවන අවබෝධ කර ගැනීමට මේ කාමච්ඡන්දය දුරු කළ යුතු බව ප්‍රහාණය කළ යුතුයි. සමාධි භාවනා කිරීමෙන් ඒක ප්‍රහාණය කරන්නට පුළුවන්. ඊළඟට අපි බලමු අනික් නීවරණයේ පිළිබඳ. අභ්‍යාපාදෝ අරියාණං නීයාණං තේනච අභ්‍යාපාදේන අරියා නීයං අව්‍යාපාදේ අරියන් ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්මය. ඒ අව්‍යාපාදේ නිසා ආර්යයෝ නිවනට පැමිණෙන. ව්‍යාපාදෝ අරියාණං නීයාණං බරණ. ව්‍යාපාදේ කියන එක ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. තේනච ව්‍යාපාදේන නිවතත්තා හරියානං නීයානං නප්පජානಂತಿ ව්‍යාපාදෝ අරියානං නීයානා බර ඒ ව්‍යාපාදයෙන් වැසුන බැවින් ආර්යයන්ගේ මේ නිවන නිවන් මඟ නොදනිච්චනාරතයෙන් ව්‍යාපාදය නීආනාවරණ ධර්මයක් නිවන ආවරණය කරන ධර්මයක් කියලා මේ දේශනාවේ තියෙනවා අව්‍යාපාදෝ අරියාණං නීආණං අව්‍යාපාදෝ එතකොට අව්‍යාපාදයයි ව්‍යාපාදයයි. අව්‍යාපාදය කියන්නේ ව්‍යාපාදේ නැති බව තමයි. ව්‍යාපාදය කියන්නේ හිත නරක් වීම. ව්‍යංජනයක් පිළුණුනා වගේ නරක් වීම තමයි ව්‍යාපාදය. ඒක වැඩි දියුණු වුණාම ක්‍රෝධය, වෛරය, මද්ද වෛරය ආදී වශයෙන් එහාට යනවා. ඉතින් මේ නීවරණයන් දේශනා කරන තැන්වල වැඩි වශයෙන් භාවනා යෝගීන්ගේ හැටියට තමයි දේශනා කරන්නේ. ඉතින් භාවනා කරන අයට අර තියෙන ක්‍රෝධය, වෛරය, බද්ධ වෛරය ආදී දේවල් ඇති වෙන්න බෑ. හිතේ නුරුස්නා ගතිය. නොයවසිලිමත් ගතිය වගේ ඇති. අන්න ඒක තමයි අපිට ව්‍යාපාදයේ හැටියට ගන්නට පුළුවන්. ඒකේ අනෙත් පැත්ත තමයි අව්‍යාපාදයේ කියන්නේ. අව්‍යාපාදය කියන්නේ ව්‍යාපාදේ නැතිකම. හැබැයි මෛත්‍රිය තමයි භජනය කරන්නේ. නමුත් අව්‍යාපාදය කියන්නේ මෛත්‍රියයි කියලා කෙලින්ම අපට කියන්න අමාරුයි. දැන් මෛත්‍රියයි අව්‍යාපාදයයි ඒ දෙකේ තේරමේ පොඩි වෙනසක් තියෙනවා. දැන් අපට තියෙනවා චාරිත්‍ර සීල වාරිත්‍ර සීල කියලා දෙකක්. දැන් මෛත්‍රිය කියන එක චාරිත්‍ර සීල වාගේ කළ යුතු දෙයක්. අව්‍යාපාද කියන්නේ වාරිත්‍ර සීල වාගේ වලකින නොකළ යුතු දෙයක්. ඒ නිසා ව්‍යාපාද නොකිරීම තමයි අව්‍යාපාදය කියලා. මෛත්‍රී පැත්ත තමයි භජනය කරන්නේ. නමුත් අපට අව්‍යාපාදයට කෙලින්ම මෛත්‍රිය කියන්න බෑ. ව්‍යාපාද නොකිරීම අව්‍යාපාද. මෛත්‍රිය කියන එක ක්‍රියාකාරීත්වය. සත්‍යයන්ට මෛත්‍රිය වඩන එක. අව්‍යාපාදය කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඉතින් කොහම වුණත් මේ අව්‍යාපාදයේ ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්ම. ඒකේ අනෙක් පැත්ත තමයි ව්‍යාපාද. හිත නරක වීම, හිත දෝෂ වීම, ණයසිලිමත් ගතිය, නුරුස්නා ගතිය ආදී වශයෙන් මේ භාවනා කරන අයට මේවා පැමිණේ. භාවනා කරන අය නම් එතනින් ඒක පාලනය කරනවා. සාමාන්‍යයට ආවම පාලනය කරගත්තේ නැතිනම් ක්‍රෝධේ වෛරේ බද්ධ වෛරේ ආදී වශයෙන් වර්ධනය වෙනවා. ඒකර ව්‍යාපාදේ කියන්නේ හිත නරක් වේ. හිත දෝෂයේම කියන්නේ. ඒක ද්වේෂ මූලිකයි. දැන් කාමච්ඡන්දය ඇති වෙන්නේ ප්‍රිය මනාප අරමුණු වල. ව්‍යාපාදේ ඇති වෙන්නේ අප්‍රිය අමනාප අරමුණු වල ගැටුණාම. එතෙන් ව්‍යාපාදය නිමනට යාම වළක්වන ධර්මයක්. අර කලින් කියා දුන්නා මේක නිවන ආවරණය කරන නිවනට යන්න නදී වළක්වන ඒ වගේම දොරටුවක් වසා ධම්ම වාගේ හිත වසා දමන මෙන්න මේ අර්ථ වලින් නීවරණ කියලා. කොට මේ ව්‍යාපාදය කියන එක නීවරණ. නිතරම අප්‍රිය අරමුණු වල ගැටීමේදී තමයි ව්‍යාපාදේ ඇති දැන් ප්‍රියමනාප අරමුණු වලදී කාමච්ඡන්දය ඇති වෙන්නේ අප්‍රිය අමනාප අරමුණු හමු වුණාම තමයි ව්‍යාපාදේ ඇති වෙන්නේ ඒවා වළක්වා ගන්න හැටි ප්‍රහාණය කර ගන්න හැටි දීර්ඝ විස්තර තියෙනවා දේශනාව. නමුත් මේ වගේ ධර්ම දේශනාවකදී ඒ හැම එකක්ම කියා දෙන්නට පුළුවන් කමක් නැහැ. ඔකට ව්‍යාපාද නීවරණය ආර්යයන්ගේ නිවන ආවරණය කරලා අව්‍යාපාදය කියන එක ආර්යයන් නිවනට පමුණෝ ඒ ව්‍යාපාදය ආර්යයන්ගේ නිවන ආවරණය කරන නිසා එම ව්‍යාපාදයට නීයානාමරණ ධර්මයක් කියලා කියනවා බුදුරජාණන් වහන්සේ මේ නීවරණ ධර්මයන් පිළිබඳව හැම එකකටම උපමා දේශනා ඒ ව්‍යාපාදයේ කියන එක ඒ නීවරණය චිත්ත රෝගියෙක් වාගේ කියලා දේශනා කළා. දැන් චිත්ත අධික වෙලා පිත්ත රෝගේ හැදුනා. කොයිතරම් මිහිරි ආහාර පාන දුන්නත් ඒව අනුභව කරලා සිත්යි කියලා එක්ක වමනය කරනවා. මේ අනික් අය ගන්න හොඳ මිහිරි ආහාර පාන. දැන් ඔහුට හැදිලා තියෙන මේ පිත් රෝගය නිසා ඉතා මිහිරි ආහාර පාන වුණත් චිත්ත රසයේ වශයෙන් තමයි දැනෙන්නේ. ඒ නිසා ඉවතට දානවා සමහර විට වමනීය කරලා දානවා චිත්තයි. අනේ ඒ වගේ මේ ව්‍යාපාදේ කියලා බුදුරජාණන් වහන්සේ වදා. ඒක තේරුම් ගන්න මෙහෙමයි. දැන් ආචාර්ය උපාධ්‍යායවරු ඒ වගේම මව්පිය ගුරුවරු අනෙක් ලාභාන අයට අවමාද අනුශාසනා ඒ වැඩිහිටි අය හොඳට අධ්‍යක්ෂයෙන් ඇති බොහෝ දුරට ඉදිරි අනාගතේ පේනා. ඒ අය මේ මේ විදිහට කරන්න මේ මේව කරන්න එපා ආදි වශයෙන් නිතර අවවාද අනුශාසනා කරනවා. දැන් මේ අවවාද අනුශාසනා ලැබීම කියන එක තමන්ගේ ජීවිතය සාර්ථක වීමට හේතු වන කාරණා. ඒක මිහිරි දෙයක් තමයි අවවාද අනුශාසනා ලැබෙනවා. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන් ගුරුවරුන්ගෙන් දෙමාපිය ආදීන්ගෙන් අවවාද අනුශාසන නොලැබුණාම තමයි අපේ ජීවිතය අසාර්ථක. මේ ලැබෙනවා නම් ඒක ඉතා හොඳයි. නමුත් මේ ව්‍යාපාද තියෙන එක්කෙනාට අවවාද අනුශාසනා කළාම පිළිගන්න. තමන්ගේ ජීවිතය සාර්ථක වෙන මේ ඉතා මිහිරි අවවාද අනුශාසනා ඕට හිතෙන්නේ Tamanට විරුද්ධකම් කරනවා මටත් අවවාද කරන්න එනවද කියලා හිතන් සමහර විට කිපිලා හිතන් අනික් කාටත් දොස් පරස් කියනවා ඒ අවවාද පිළිගන්නේ මෙන්න මේ කාරණා නිසා මේ ව්‍යාපාදයේ කියන එක චිත්ත රෝගියෙක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. කොට අව්‍යාපාදේ ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්ම. ව්‍යාපාදේ ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. මේ ආර්යයන්ගේ කියන්නේ සාමාන්‍ය දේශනාවක් හැම දිනාටම නිවන පමණකුත් නෙමෙයි. ලෞකික කුසල ධර්මයන් පවා ඒව ආවරණය කරන. ඥාන සමාපatti ඒවත් ආවරණය කරනවා. ඔය දෙවෙනි නීවරණය. ඊළඟට වදාරණවා ආලෝක සංඥා අරියාණං නීයාණං තේන මිද්දං අරියාණං නීයානාවරණ මේ ආලෝක සංඥාව ආර්යයන්ගේ නීයානාවරණ එන් වෙන් වෙන ධර්මයක් නිවනට පමුණුවන ධර්මයක් ඒකේ අනිත් පැත්ත තමයි තේන මිද්දං අරියාණං නීයානාව. තේන මිද්දය ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. නීවරණයන් පිළිබඳව සලකා බලනකොට තුන්වෙනි නීවරණය තමයි තේන මිද්ද කියන්නේ. ඒකට විරුද්ධ ධර්මය තමයි ආලෝක සංඥා. මේ දේශනාවේ පමණක් නෙවෙයි. බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල මේ තීන මිද්දේට විරුද්ධ ධර්මය ආලෝක සංඥාව හැටියට දේශනා කරනවා. දැන් අපට ඇස් දෙක පියාගත්තාම ඝන අඳුරයි. නිින්ද යන්නේ. ආලෝකයේ තියෙනකොට ඇස් දෙක අරන ආලෝක දිහා බලනකොට ඒ නිදිමත අඩු වෙලා යනවා. දැන් දහවල් කාලේට හොඳට ආලෝකය තියෙනවා. නිදෙමත ආඩුයි. රාත්‍රී කාලයට ආලෝකය නැයි නිසා නිදෙමත වැඩි. මේ ආලෝකය තීන නිද්දයට විරුද්ධ ධර්මයක්. ඉතින් සමහර විට අපට නිදිමත තියෙන වෙලාවක එළියට බහැලා අහස දිහා බලලා වටපිට බලනකොට අර නිදිමත ගතිය අඩු වෙනවා. මොකද තීන මිද්දේට විරුද්ධ ධර්මය තමයි ආලෝක සංඥා. එතකොට ආලෝක සංඥාව ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්මය. තීන මිද්දය ආර්යයන්ගේ නිවන ආවරණය කරනවා. තේන මිද්ද තේන මිද්ද කියලා කියන්නේ හිත කය අකර්මණ්‍ය කියනවා. හිතේ කයේ අකර්මණ්‍ය ගතියට කියනවා තේන මිද්ද කියලා. චිත්ත චෛතසිකයන්ගේ අකර්මණ්‍ය ඒ අකර්මණ්‍ය භවයේ ප්‍රතිඵලය තමයි උදාසීන ගම නිදිබර ගතිය ඇලිමැලි ගතිය කම්මැලි ගතිය මේ තීන මිද්දයේ ප්‍රතිඵලයක් තමයි තීන මිද්ද කියන්නේ හිත කය අකර්මෙන්න මේ ගතිය වැඩකට යොදවන්නට බෑ. හේන මිද්දේ හේතු කොටගෙන හිත මොනම වැඩකටවත් යොදවන්න බෑ අපර්මණ්ඩ. යම් කටයුත්තකට භාවනාවකට මොනම දෙයකටවත් යොදවන්න බෑ අපර්මණ්ඩ. අන්නේ හිතේ කයේ අකර්මණ්‍ය ගතිය තමයි සීන මිද්ද කියලා කියන්නේ. ඒ අකර්මණ්‍ය ගතියේ ප්‍රතිඵල තමයි උදාසීනකම, කම්මැලිකම, නිදිබර ගතිය, වැඩකට යොදන්න බැරි ගතිය මේ ඔක්කොම ආර තීන මිද්දේ ප්‍රතිඵල. තෙන් සමාධි විදර්ශනා භාවනා කරන කෙනෙකුට වුණත් මේ තීන මිද්දේ ආවහම මොනම භාවනාවක්වත් කරන්න සිත අකර්ම ඒ නිසා මේ තේන මිද්දය ආර්යංගේ නිවන ආවරණය කරනවා දැන් මෙහිදී වදාළේ මේ තේන මිද්දයට විරුද්ධ ධර්මයේ ආලෝක සංඥාව තවත් බොහෝ කාරණා තියෙනවා ඒක දුරු කර ගැනීමට ඒවා කියා දෙන්නට කාලේ නෙමෙයි. හොඳට ධෛර්යය උත්සාහවන්ත වුණාම මේ ආලෝක සංඥා ආදියෙන් තේන නිද්දය මර්ධනය කරගන්නට පුළුවන්. එකට මේ තේන මිද්දේ ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්මයක් ආලෝක සංඥාවයකට විරුද්ධයක ආර්යයන් නිවනට පමුණුවන ධර්මයක් ඇටියට දේශනා මේ තේන මිද්දය තිරගයක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ උපමාවට දේශනා කළා නේ යම්කිසි කෙනෙක් යම්කිසි වරදකට හිරගට වැටිලා ඉන්න. දැන් මේ තනත්තා හෙට හිරගෙන් නිදහස් අද තියෙනවා ගමේ හොඳට උත්සව ආර පැරණි කාලේ හැටියට නැකත්කලි ආදී දේවල් එහෙම නැත්නම් ඔය සංගීත සම්දර්ශන නාට්‍ය ආදී දේවල් උත්සව තියෙනවා ගමේ මේ කියන තැනත්ත දැන් හිරගේ හිරමැදුරේ ඉන්නේ ඉතින් ගමේ අය මේ නටුම් ගම් බලලා ගීත අහලා නොයෙක් හැටියට පහවදා වර්ණනා කරනවා ඒ නැටුම් හොඳයි, ගීතය හොඳයි ආදී වශයෙන්. දැන් මේ තනත්තක් නිහිරෙන් නිදහස් වෙලා පහවදා ගමට එන. ඉතින් මෙයා ඉදිරිපිට අනික් අය ඊයේ රාත්‍රියේ තිබෙච්ච මේ නටුන් ගයෙන් වල ලස්සන වර්ණනා කරනවා. මෙයා හිරගේ ඉඳලා ආපු නිසා දන්නේ ඒ නිසා නිස්සද්දෝ නිකාය. ඒ වගේ මේ තීන මිද්දෙන් වැඩගත් සමහර කෙනෙක් බණ අහන්න ගියක් නින්දට වැටෙනවා. භාවනා කරන්න ගියක් නින්දට වැටෙනවා. වෙන මොනවා හරි පොද පූජා ආදී දෙයක් කරන්න ගියක් නින්දට වැටෙනවා. ඉන් බොහෝ දෙනා රාත්‍රියේ බණ අහලා ඒ ධර්ම දේශනය ගැන කතා වෙනවා. හොඳ ධර්ම දේශනයක් කළේ ඒ දේශකයන් වහන්සේ බොහොම හොඳයි ධර්ම දේශනාවත් බොහොම හොඳයි කියලා මේ බණ අහන්න ගියාය කතා කරනවා වර්ණනා කරනවා නමුත් මේ තැනත්තා නින්දට වැටිලා බණ ඇහුවේ නැහැ. ඒ නිසා මෙයා නිස්සද්දේ නයා දන්නේ බණට මොනවා කිව්වද මොනම තේරුමක්වත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ තීන මිද්දය කියන එක හිරගයක් වාගේ කියලා දේශනා එතකොට මේ තේන මිද්දේ ආර්යංගේ නිවන ආවරණය කරන ධර්මයක් ආලෝක සංඥාව ආර්යයන් නිවනට පමුණුවන ධර්මයක් හැටියට තමයි දේශනා. ඊළඟට හතරවෙනි එක උද්දච්ච කොක්කොච්ච කියන එක තමයි නීවරණය. ඒ උද්දච්ච කොක්කොච්ච කියන නීවරණය ගැන මෙහෙම දේශනා කළා කියනවා. අවිච්ඡේපෝ අරියාණං නීයාණ. තේනච අවිච්ඡේපේන අරියා නීයන්ති උද්දච්චං අරියාණං නීයානා වරණං ඔය විදිහට දේශනා කළා තියෙනවා සරියොත් මහරහතන් වහන්සේ. එතකොට අවික්ෂේපය ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්ම. උද්දච්චය ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. මේ දේශනා පාඨයේ උද්දච්චය විතරයි සඳහන් වෙන්නේ නමුත් අපි ගන්න ඕන නිතරම උද්දච්ච කුක්කුච්ච කියන දෙක. අනේ ඒක නීවරණයක් මේ ආර්යයන්ගේ නිවන ආවරණය කරන එතකොට අවික්ෂේපය කියන එක ආර්යයන් නිවනට පමුණුවන ධර්ම. පරික්ෂේපය කියන්නේ චිත විසිරී නොයාම කියන එක. උද්ධච්චය කොක්කොච්ච කියන්නේ හිත විසිරී යන. උද්ධච්චය කියන්නේ හිත විසිරී යන ගතිය. කොක්කොච්චය කියලා කියන්නේ තමන්ට කරගන්න බැරි වෙච්ච යහපත් හොඳ දේවල් පිළිබඳව තමන්ගෙන් වෙච්ච වැරදි පිළිබඳවත් පසුතැවිලි වෙන ගැටි. ඒකට තමයි කුක්කුච්ච කියලා කියන්නේ. උද්දච්ච කියන්නේ හිත විසිරී යන ගැටි. ඒකට අවික්ෂේපය කියලා කියන්නේ හිත විසිරී යන්නේ නැති ගැටි. වික්ෂේප කියලා කියනවා හිත විසිරී යන එකට හිත විසිරී නොයන එකට කියනවා අවික්ෂේප කියලා. වික්ඛිත චිත්තෝ නේකග්ගෝ සද්ධම්මං පස්සති. අපස්සමානෝ සද්ධම්මං දුක්ඛාන පරිමුච්ඡය. ඒ දේශනාවේ තියෙනවා සිත විසිරී යන එකඟතාවයක් නැති එක්කෙනා සද්ධර්මයේ දකින්නේ නැහැ. විදර්ශනා ධ්‍යාන මාර්ගඵල ධර්ම එහු දකින්නේ නැහැ. අපස්සමානෝ සද්ධම්මං දුක්ඛාන පරිමුච්ඡ ඒ ඥාන මාර්ගඵල ආදී සද්ධර්මයේ නොදකින තනත්තා මේ දුකෙන් මිදෙන්නේ නැහැ කියලා ඔය දේශනාවේ සඳහන්. කොට මෙතන අවික්ෂේපේ තමයි ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්ම. අවික්ෂේපේ කියන්නේ හිත විසිරෙන්නේ නැති ධර්ම. දැන් ඔය ග්‍රීස්ම කාලෙට පාරවල් වල වේලිලා දූවිලි හරියට තියෙනවා. වාහනයක් යනකොට වටා පිටා හැමතැනම දෝවිලි විසිරීලා යනවා. අන්නේ වගේ හිත විසිරෙන ගතිය තමයි උද්දච්චය කියන්නේ. මේ වර්ෂාවක් වැස්සහම අර දෝවිලි සේරම එකතු වෙනවා කැටි වෙනවා. අන්නේ වගේ සිත කැටි වෙන එකතු වෙන ගතිය තමයි අවික්ෂේපය. දැන් පාම් පිටි සහල් පිටි වැනි දේවල් විසිරීලා යන සියම් කුඩු වතුර ටිකක් කලවම් කළාම අන්න ඒවා ගුලි කරන්න පුළුවන් කැටි කරන්න පුළුවන් අන්න ඒ වගේ හිත කැටි වෙන ගතිය එකඟ වෙන ගතිය තමයි අවික්ෂේපය කියලා කියන්නේ එතකොට ඒ අවික්ෂේපය ආර්යයන් නිවනට පමුණුවන ධර්මයක්. එතකොට ඒකේ අනිත් පැත්ත තමයි උද්දච්චය. චිත්ත විසිරී යාම ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. ඒ හිතේ විසිරියාම නවත්තන්න ඕන අවික්ෂේපේ ඇති කරගන්න. අවික්ෂේපේ ඇති කරගන්නේ යම්කෙසි භාවනාරමණක හිත පිහිටවලා කටයුතු කරන්නට. කොට මේ අවික්ෂේපය තමයි ආර්යයන්ගේ නිවනට පමුණුවන ධර්ම. ඒකට විරුද්ධ ධර්ම තමයි උද්දච්ච කුක්කුච වික්ෂේපය කියන්නේ. ඒකට මේ වික්ෂේපයෙන් මොකද කරන්නේ? නිවන ආවරණය කරනවා. වලක්වනවා වසා දමනවා නිවන පමණක් නෙමෙයි ලෞකික කුසල ධර්මයන් පවා ඉපදෙන්නට නොදී ආවරණය කරනව වළක්වනවා. අන්නේ නිසා මේක නීවරණයක්. එතකොට ඒක විරුද්ධ ධර්මයේ තමයි අවික්ෂේපය අවික්ෂේපය නිසා ආර්යයෝ නිවනට පැමිණෙන බුදුරජාණන් වහන්සේ මේ උද්දච්ච කුක්කුච්චය 16ක් වගේ කියලා උපමාවට පෙන්වලා තියෙනවා. දැන් 16 ගිහිල්ලා හිටන් ස්වාමියාගෙන් ඉඩ ලබාගෙන ක්‍රීඩා පිටියක ක්‍රීඩා කරනවා සතුටු වෙනවා. බොහොම සතුටෙන් ප්‍රීති ප්‍රමෝදයෙන් ක්‍රීඩා කරනවා. නමුත් මෙයා 16 ඒ තමන්ගේ ස්වාමියා පණිවිඩයක් එවනවා වහාම එන්න කියලා. ඉතින් අර සතුටු වෙන එක ක්‍රීඩා කරන එක නවත්තලා ඒ ස්වාමියාගේ අනට කීකරු වෙලා එයා යන්න ඕනේ 16. ඒ වගේ යම්කිසි භික්ෂුවක් හෝ භාවනා කිරීමට ආරණ්‍ය ආදී තැනකට ගියහම මෙයාට මේ විවේක සෝය විඳින්න ලැබෙන්නේ නැහැ. නොඑක් සත කුකුස් සැපද. දිනේ පිළිබඳව භාවනා මාර්ග පිළිබඳව නොඑක් සැප කුකුස් සැපද. ඉතින් මේ විවේක සෝය අතහර දමලා හිටන් ගුරුවරු ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා හොයාගෙන යන්න සිද්ධ වෙනවා. අර 16 සේරම විනෝද වීම අතහැරලා ස්වාමයාගේ අනතකේ කර වෙලා ගියා ඔහුගේ විනෝදේ ඔක්කොම නැතුව ගියා. ඒ වගේ මේ උද්දච්ච කොක්කොච්ච තියෙන එක්කෙනා ආරණ්‍යයකට ගියාම නොයෙක් සැකකුස ඇති වෙනවා. ආරණ්‍ය බොහොම සුවදායක තනසලිදායක තැනක් ඒ निराමිත සුවය විවේක සුවය විඳින්න ලැබෙන්නේ. මේ නොයෙක් සකපුකු ස්ථාවාන් පස්සේ අර විවේකයේ අත්තර දාලා හිටන් ආචාර්ය උපාධ්‍යාන් වහන්සේලා හෝ හොයාගෙන යන්න සිද්ධ ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ උද්දච්ච කුක්කුච්චය දාසයෙක් වගේ කියලා උපමාවට දේශනා කළා. ඊළඟට වදාරනවා ධම්ම වවත්තානං අරියානං නීයානං තේනච ධම්ම වවත්තේන අරියානීයං මේ ධම්ම වවත්තාන කියන එක ආර්යයන් නිවනට පමුණුවන ධර්ම. ඒ ධර්ම වවත්තානයෙන් ආර්යයෝ නිවනට පැමිණෙන. විචිකිච්ඡා අරියාණං නීයානාව. විචිකිච්ඡාව ආර්යයන්ගේ නිවන ආවරණය කරන ධර්ම. මේ පස්වෙනි නීවරණය විචිකිච්ඡායි. කොට ඒකට විරුද්ධ ධර්මයේ තමයි ධම්ම වවත්තාන කියන්නේ. විචිකිච්ඡාව කියන්නේ දෙගිඩියා. යමක් පිළිබඳව නිගමනයකට බැස ගන්න බෑ. අර එහෙමද මෙහෙමද කියලා කතං කතී කියලා කියනවා. එහෙමද මෙහෙමද එච්චර නිගමනයක් මනවා ගැනද බුදුරජාණන් වහන්සේ ඇත්තම දොය සම්්‍යක් සම්බුද්ධ කියන්නේ මේක හරිද ධර්මයේ ස්වාක්ඛාත කියනවා ඒක එහෙමද නැද්ද සංඝයා සුප්පටිපන්න කියනවා ඒක හරිද එහෙමද නැද්ද ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාව නිවන් මඟ කියලා අපි ගමු. මේ නිවන් මඟ හරිද වැරදිද? මේ මාර්ගයේ ගමන් කළොත් නිවනට පැමිණෙන්න පුළුවන්ද? බැරි වෙයිද? අන්නේ හැම තැනම තියෙන මේ කතං කතේ කියන කොහොමද කොහොමද දෙගිඩියාව කියන්නේ විචිකිච්ඡා කියන්නේ ඒක තමයි. දෙගිඩියාව. එක නිගමනයකට බැස ගන්න බෑ. ඒකට විරුද්ධ ධර්මයේ තමයි ධම්ම වවත්තාන ධම්ම වවත්තාන කියන්නේ ඒ ධර්ම කාරණා එහෙම නැත්නම් විනය කාරණා හොඳට වෙන්කොට දැනගන්න. එහෙම ධර්ම විනය හොඳට තේරුම් ගැනීම තමයි ධම්ම මමත්තාන කියලා. දැන් අර ධර්ම විනය හරියට තේරුම් ගත්තේ නැත්නම් තමයි මේ සැකය ඇති වෙන්නේ. ධර්මයනේ හරියට දන්නව නම් සැකේ ඇති වෙනවා. විචිකිච්ඡාව අඩු වෙනවා. ඒ නිසා මේ විචිකිච්ඡාවට විරුද්ධ ධර්මය ධම්ම වවත්තාන ධර්ම විනය හොඳට දැන සිටීම යම් යම් කරුණ ඉදිරිපත් වුණාම ඒ පිළිබඳව ධර්ම විනය වශයෙන් හොඳට දන්නවා එතකොට සැකයක් නෑ. අර ඒරක පත්‍ර නාගරාජයෙක් වෙච්ච කතාවේ ඒ කොළයක් කඩල කැඩිලා ගිහිල්ලා ගඟේ අනකොට ඇති වුණා සැකය අන්න විචිකිච්ඡා. ඇයි සැකේ ඇති වුණේ මේක Tamante විසඳ ගන්න ධර්ම විනය දන්නේ අර ධර්ම විනය වශයෙන් වෙන්කොට තේරුම් ගැනීම තමයි ධම්ම වවත්තාන කියලා මේ දේශනාවේ සඳහන්. ඒ ධම්ම වවත්තාන කියන එක ආර්යයන් නිවනට පමුණුවන ධර්මයක්. ඒකට විරුද්ධ ධර්මයේ තමයි විචිකිච්ඡා. ආර්යයන්ගේ නිවන ආවරණය කරන ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ආදී වශයෙන් මෙම නන්නා අපි සරලම වශයෙන් ගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ නිවන් මඟ දේශනා කළා කියනවා. ආර්ය මාර්ග වශයෙන් ඕ යම්කිසි ආකාරයක. මේක හරිද වැරදිද? මේක මම පිළිපැද්ද මේ නිවනට පැමිණෙයිද යන්න පුළුවන්ද බැරිද? අන්න සැකේ කුකුසු. එතකොට එතනින් එහාට යන්නේ මේ දෙගිඩියා. අන්න ඒක තමයි විචිකිච්ඡා කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ යමක තීරණයකට වහින්න බෑ නිගමනයකට බැස ගන්න බෑ නිතරම දෙගිඩියාව කොහොමද කොහොමද කියලා මේ නාදහත ඒක තමයි විචිකිච්ඡාව ඒක නිවන ආමරණය කරන ධර්මයක්. ඒකට විරුද්ධ ධර්මය තමයි ධම්මවත්තාන ධර්ම විනය හොඳට තේරුම් ගන්න. ධර්ම විනය හොඳට තේරුම් ගත්තාම යම් කරුණක් පිළිබඳව මේක මෙහෙම තමයි කියලා සැකයක් නැතුව නිෂ්ඨාවට බැස ගන්නවා. ඒ නිසා මේ විචිකිච්ඡාවට විරුද්ධ ධර්මය තමයි ධම්ම මමත්ථාන කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විචිකිච්ඡාව කාන්තාර මාර්ගයක් වගේ කියලා දේශනා කළා. උපමාව. දෙමන් සංදියක් වගේ කියලාත් උපමා කළා. දැන් කොහේ හරි ගමනක් යනකොට කාන්තාරයක් වාගේ පාළු ප්‍රදේශයකදී Taman යන ගමනේ හම්බ වෙනවා දෙමන් සංදියක්. පාර දෙකට බෙදෙන. එතකොට මේක දකුණු පැත්තෙන් යන්නද වම් පැත්තෙන් යන්නද මේවා දන්නේ නැහැ. ආගන්න කෙනෙකුත් නැහැ දන්නේ දකුණෙන් යනවද වමෙන් යනවද මොන දෙගෙඩියා. මේ පැත්තෙන් යනවද මේ පැත්තෙන් යනවද ඉතින් දකුණු පැත්තේ පාර දිගේ ටිකක් දුර යනවා. ආපහු වෙනවා ඊළඟට වම් පැත්ත පාර දිගේ ටිකක් දුර යනවා ආපහු වෙනවා. මෙහෙම වෙනකොට ওই ප්‍රදේශයේ ඉන්නවා ස්වරමුණක්. යන්නේන මිනිස්සුන්ගේ අතේ මිටේ තියෙන දේ කඩා බිඳ ගන්න ස්වර සතුරේ. උන් ඇවිල්ලා හිටන් මෙයාගේ අතේ මිටේ තියෙන දේ තේරෙම කඩා බිඳගෙන යන්න. ඒ වගේ මේ දෙගිඩියාව විචිකිච්ඡාව තියෙන තනත්තාට මොකද වෙන්නේ මේක අරහෙමද මෙහෙමද අරහෙමද මෙහෙමද කිය කියා හිතේතා යනකොට එයාගේ අභ්‍යන්තරයේ තියෙන හේරම ගුණ ටික පිරිහිලා ගුණ ධර්ම වලින් පිරිහෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විචිකිච්ඡාව කියන එකට කාන්තාර මානවයක් මේ දෙමන් සංදියක් වාගේ කියලා උපමා කරලා තියෙනවා. එතකොට දැන් මේ නීවරණ පහ පිළිබඳවම සැකෙමින් කරුණු කියාගෙන ඔය හැම නීවරණයක්ම ප්‍රහාණය කරගන්න හැටි ආදී වශයෙන් බණපතේ තියෙනවා හරියට 20ක්. ඒවට ගියා නම් මේ කාලය තුල එක නීවරණයකට වැඩිය ගියා දෙන්න ලැබෙනවා. දල වශයෙන් ওই නීවරණ පහ පිළිබඳව ගියා දෙන්නට යෙදුනේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මෙන්න මේ නීවරණයන් යටපත් කරන්නට ඕන. මේ නීවරණ ධර්මයන් ඒ මාර්ග ඥාන වලින් ග්‍රහණය වෙනවා ඒ ගැන දීර්ඝ විස්තර කියා දෙන්න කාල නෙමේ දැන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා පහක් මේන් පස්වෙනි එක විචිකිච්ඡාම සෝවාන් මාර්ග ඥාණයෙන් ප්‍රාණ විචිකිච්ඡා නීවරණ වශයෙන් හෝ විචිකිච්ඡා අනුසය වශයෙන් කියන ඉතින් මේ විචිකිච්ඡාව සෝවාන් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙනවා ඊළඟට සකෘදාගාමි මාර්ග ඥාණයෙන් කිසිවක් ප්‍රහාණය වෙන්නේ නැහැ ටිකක් මර්ධනය වෙනවා තමයි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කොක්කොච්ච කියලා හතරක් තියෙනවා. දැන් කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙක අනාගාමි මාර්ගයේ ඥානයෙන් ප්‍රහාණය වෙනවා. ඒ දෙක ප්‍රහාණය වෙන්නේ අනාගාමි මාර්ග ඥානයෙන් තමයි. ඊළඟට තව දෙකක් ඉතුරු වෙනවා. තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන දෙක. මේ දෙක තවත් එහාට යනවා. ඒ දෙක ප්‍රහාණය වෙන්නේ රහත් මාර්ග ඥාන. මේ විදිහටයි මේ නීවරණයන්ගේ ප්‍රහාණ ක්‍රමය. ඉතින් පින්වත්නි මේ පංච නීවරණයන් පිළිබඳව සෑහෙන විස්තරයක් මේ අවස්ථාවේදී කියලා දුන්නා. මේ පිළිබඳව තව බොහෝ දීර්ඝ විස්තර තියෙනවා. ඒවා මේ සුළු වේලාවකින් කියා දෙන්න හැටියක්. හැමදෙනාම මේවා හිතට ගන්නට ඕනේ. මෙන්න මේවා තමයි අපේ නිවන් මඟ ආවරණය කරන ධර්ම. නිවන් මඟ විතරක් නෙමෙයි. දාන සීලාදී කුසල් පවා කරන්න නොදී ආවරණය. මේවා තේරුම් අරගෙන මේව යටපත් කරන්නට ඕන යටපත් කළා තමයි අපට සීල භාවනාදී කටයුතු කරන්නට තියෙන්නේ ඒ නිසා හැමදෙනාම මේ ගැන තේරුම් ගන්නට ඕන දැන් ඉතින් පැයක් පැයකටත් වැඩි කාලයක් තුළ මේ පිළිබඳව ධර්ම ශ්‍රවණය කළා වටිනා කුසල රාශියක් සිද්ධ කරගත්තා මේ ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළා උදාර කුසල බලයේ හේතුවෙන් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනාව වේවා කියන කටයුතු.